දේශකයාණන් වහන්සේ ගාල්කොට්ටව ශ්‍රී නාග ආරණ්‍ය සීනාසනාධිපති පූජ්‍යපාද මඩකුඹුරේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය දුක දුරු කිරීම සඳහා අද ධර්මානුශාසනාව ගිරිමානන්ද සූත්‍ර දේශනාව ඇසුරින් නිරෝධ සංඥාව පිළිබඳවයි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 ඒතං පනීතං ඒතං සන්තං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පටිනිස්සක්කෝ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං තී සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ අපි කවුරුත් නිතර අහන මේ පිරිවාණ පොත් වහන්සේට පිරිත් පොතට අයිති සූත්‍ර පිටකයට අයිති විශේෂ සූත්‍ර දේශනාවක් වන මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවට අයිති දස සංඥා කියලා කොටසක් තියෙනවා. බෞද්ධයන්ට මේ දස සංඥාව ගොඩක් වැදගත්. මේකෙන් කියන්නේ මේ බෞද්ධෙක් වුණාම මේ දස සංඥාව වඩන්න ඕනේ කියලා. මේ දස සංඥාවෙන් අදහස් කරන්නේ පින්වත්නි අපේ ජීවිතය තුළ ගොඩනගාගත යුතු විශේෂ දැක්මක්. අපි තුළ ගොඩනැගිය යුතු යම් යම් අවබෝධ කරගත යුතු විශේෂ ඉලක්කයක්. කොටසක් තමයි දස සංඥා කියන්නේ ඒවට පැමිණ ගන්නට අවශ්‍ය සිතිවිලි උපදවා ගන්නට ඕන. ඒව ඉබේ පැමිණෙන්නේ නැහැ. කැමැත්ත උපදවන්න ඕන. නිතර දෙවේ දේව භාවිතා කරන්න ඕන, පුරුදු කරන්න ඕන, පුරුදු කරන්න ඕන කාරණා 10ක් වෙනවා. ඒකෙදි පෙන්වනවා මේ අනිච්ච සංඥා. නිතර මේ වෙනස් වෙන බව කියන එක ලෝකේ. අපි නිතරම මේ මනසට හුරු කරන්න ඕන දෙයක්. ඒකම අනාත්ම සංඥා කියන එක. විතරම තියෙනවනේ මේ අපි මේ දේවල් ලෝකේ පරිහරණය කළාට අපෙන් ඈත් වෙන ගතියක් තියෙනවා. ඒක ඈත් වෙනකොට අපි ගොඩක් දුක් වෙනවා. මොකද හේතුව අපි අර අනාත්ම සංඥාව වඩන්නේ නැති නිසා. ඒක අවබෝධ කරගත්ත කෙනා ඒ වෙලාවට දරන්න පුළුවන් ශක්තිය තියෙනවා. මොකද එයා ඒක වඩලා තියෙනවා. කලින්ම මේ වගේ ඈත් වෙනවා කියලා. ඒ වගේම අසුභ සංඥා. දේවල් වල තියෙන අසුභ භාවය මේ ශරීරයේ මේ මේ ශරීරයට අයිති දේවල් වල තියෙන අසුභාදී ලක්ෂණ යොමු මෙනෙහි කරලා තියෙන කෙනාට ගොඩක් ජීවිතේ පහසුවක් ඇති වෙනවා. ඒ සංඥාව වඩලා තියෙනවා. එයාට දැඩි ආසාවල් ඇති වෙන්නේ දැඩි උපාදාන ඇති වෙන්නේ මේ ශරීරයන් පිළිබඳව. තව තියෙනවා ආදීනව සංඥා කියලා කොටසක්. එකෙන් බලන්න මේ ශරීරයේ තියෙන රෝගාබාධී ආබාධාදී ලක්ෂණ. පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා කියලා තව කොටසක් තියෙනවා. මේ ජීවිතයේ අපේ හිත තුළ ගොඩ නැගෙන බහැරකල යුතු දේවල් තියෙනවා. ඒ ඒ ඒ දේවල් බහැර කරන්න අවශ්‍ය සංඥාවක් අපේ මනසින් ගොඩනගා ගන්නට අවශ්‍ය දෙයක්. ඒකට කියන්නේ පහන සංඥාව, තව තිනු විරාග සංඥා, නිරෝධ සංඥා සබ්බ ලෝකය අනබිරත සංඥා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා ආනාපානසති කියලා. අපිට මේ ගොඩක් දේවල් විස්තර කරන්න ගුවන් කාලේ මැදි නිසා මම අද අපේ මාතෘකාව එකක් විතරක් වඩන ක්‍රමයක් පිළිබඳව මේ 10න් තාම වැදගත් වෙන මේ නිරෝධ සංඥාව ගැන කතා කරන්නට අදහස් කළේ. ඇත්තටම නිරෝධය කියන්නේ තියෙනවනේ නිර්වාණය කියන එකයි. නිර්වාණය පිළිබඳව අපි කොහොමද සංඥාවක් ඇති කරගන්නේ කියලා. ඒතර බොහෝ අයට නැති දෙයක් මේක. මොකද බොහෝ දේවල් කළාට බොහෝ අය අදහස් කරන්නේ නැහැ. අපිට ඉලක්කයක් තියෙනවා අපිට අරමුණක් තියෙනවා අපි එතෙන්ට යන්න ඕනේ. අපේ මේ මානසික අවශ්‍ය කරන ගොඩනගා ගැනීම කරන්න ඕනේ කියලා මොකක් අයට අදහස් නැහැ. ඒක සමහරවිට මේක හරි ප්‍රායෝගිකයි. මම මේක සරලව කතා කරන්නේ දිනදා ජීවිතයට ගැළපෙන විදිහට අපිට ප්‍රායෝගිකව මේ නිරෝධ සංඥාව පුහුණු කරගන්නට අවශ්‍ය ක්‍රමවේදයක් ඔස්සේ කතා කරන්නේ. මොකද අපි කෙනෙකුට අපි කිව්වොත් නිවන් අවබෝධ කරගන්න කියලා. ඔබ නිවන් අවබෝධ කරගන්න අදහසක් ඇති කරගන්න මුකුත් අදහසක් ඇති කරගන්න බෑනේ. මේ ටිකක් ඒක ගැඹුරුයි වගේ ටිකක් බැරි දෙයක් හැටියට හිතන ස්වභාවයක් තියෙනවා. පින්වත් ඒක නිසා මේක ඔබ හුඟක් මහන්සි ගන්න මගේ මේ ධර්ම කාරණා ටිකත් එක්ක මේ ධර්ම දේශනාව ප්‍රායෝගිකව තමගේ ජීවිතයට කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. නිවන් අවබෝධ කරගත් ශ්‍රාවකයන් ගැන බුදුහාමුදුරෝ දේශනා කළ තියෙන විවරණයක් තියෙන කොහොමද පෙන්වන්නේ අතකිච්චෝ කියලා. වැඩ ඉවරයි. වැඩ මුකුත් කරන්නේ කතකිච්චෝ. මොහිත බාරු. නිකන් හරියට බරක් බිම තැබුවා වගේ කෙනෙක් කියලා තියෙනවා. කිසිම බරක් නැහැ. අනුපත්ත සදත්තෝ. ඒ කියන්නේ ජීවිතයේ සාස්ත්‍රාත් කටයුතු යමක් තියෙනවා ඒ සියල්ල සම්පූර්ණයි. කතං කරණීය නාපරං ඉත්තත් ආයති අබ්බඤ්ඤාසි. ඔක්කොම වැඩි කරයි. ආයි Taman වෙනුවෙන් කියලා මේ ජීවිතේ ලබන්න තව යමක් තියෙයි කියලා තව කරන්න කිසිම දෙයක් නැති කෙනෙක් කියලා තමයි නිර්වාණය අවබෝධ කර කෙනෙක් ගැන කියලා තියෙනවා. දැන් සාමාන්‍ය අපි ගත්තහම කොහොමද වෙනවන්නේ ජීවිතේ? මේ හරියට වැඩ. අපි කරන්නේ කවදාවත් ඉවර කරන්න බැරි වැඩ කොටස. කවදාවත් ඉවර වෙන්නේ. හිතන්න බලන්නත් මේ කරන වැඩ. ඉතින් මේවා ජීවිතේ කවදාවත් ඉවර වෙන්නේ නැති වැඩ කොටසක් කරගෙන යනවා. මහා බරක් තියෙනවා. හරි කියන්නේ ඕහිද බාරෝ කියලා බර බිම තැබුවා කියලා. ඒකට සාමාන්‍යයෙන් හරි බරක් නිකන් ඔළුවේ තියාගෙන ඉන්න වගේ ස්වභාවයක් දැනෙන්නේ නැද්ද බලන්න. අපිට තව පොට්ටක් පැමිණෙන්න බැරි බොහෝ දේවල් තියෙනවා ඒවට පැමිණ ගන්න බැරි වුණා නේද කියලා හැඟෙන බවකුත් තියෙනවා. ඒක බුදුහාම අනුපත සදත්තෝ කියලා සාස්ත්‍රාත් කටයුතුමක් කියන ඔක්කොම ඉවරයි එකවර. නිරෝධය අවබෝධ කර. කරන්න ඕන වැඩත් ඔක්කොම ඉවරයි. අපිට හිතෙන්නේ නැද්ද පින්වල එහෙම කෙනෙක් වුණොත් නරකද කියලා. අන්නේ පිළිබඳ අදහසක් ඇතිවෙනොත් ඒක තමයි නිරෝධ සංඥාව කියන්නේ. මම මේක තාවගේ ජීවිතේ සරල විදිහට කියන්න. කෙනෙකුට රෝගයක් තියෙනවා. හැබැයි රෝගේ තියෙන බව දන්නේ නැහැ. ඉතින් දන්නේ නැත්නම් එයාට කිසිම විදිහක අදහසක් ඇති වෙනවද මම මේ සුවපත් වෙන්න ඕනේ කියලා? නෑ. ඇයි? එයාට රෝගයක් පිළිබඳ අදහසක් නෑ. එයා දන්නේ නැහැ රෝගයක් තියෙනවා. ඒකනේ සාමාන්‍යයක් තේම තමයි වෙනවා. එයාට නිරෝධ සංඥාවක් ඇති වෙන්නේ නැත්තේ. එයා අවබෝධ කරගන්නේ තමා තුළ තියෙන ගැටලුව, තමන්ගේ තියෙන රෝගය, සමන්ත තමන්ගේ තියෙන මේ පංච උපාදානස්කන්ධ බර කියන එක. බුදුහාරු දේශනා කරන සංකීර්ණ පංච උපාදාන දුක්ඛය. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව පින්නවනේ ලොකු දුකක බරක් දරාගෙන ඉන්නවා. මේ ලෝකෙ මොනවද තිබුණත් ඒක අඩු වෙන්නේ නැහැ. දැන් බාහිර ලෝකයෙන් සපවත් වෙනවනේ සාමාන්‍ය අපි බලන්නේ. මේ ධර්ම දේශනාවට මේක කතා කරන්න ප්‍රවේශයක් ගන්න ඕනේ. නැත්නම් මේක හරි අමාරු ගලපගන්නේ. ඇයි අපිට මේ ධර්මය ඕනේ? ඇයි අපිට නිරෝධයක් ඕනේ? අපි මේ වගේ ලොකු පීඩාකාරී ස්වභාවයකින් මේ සලකු බරක් තියෙනවා. මම රෝගී කියලා හිතනවා මේ පුදුජන භාවය කියන්නේ බුදුහාමුදුරුවෝ කියේ පින්නවනේ සබ්බේ පුදුජන උම්මත්තකාපේ කියන්නේ මේක හරි ලොකු ප්‍රශ්නයක්. තීරමක් නැති බුරු වැඩ ටිකක් කරනවා. ගොඩක් වැඩක් නැති දේවල් වලට දුක් විඳින කෙනෙක් කියලා එනවා. දැන් හිතනවා මම එහෙනම් මම හොඳ නිරෝගී කෙනෙක් වෙන්න ඕනේ. මට ලොකු රෝගයක් තියෙන දැන් මම ඉස්සෙල්ලා මොකද වෙන්නේ මේ රෝගය අඳුන ගන්නවනේ පින්නවනේ. එතකොට අපිට අදහසක් ඇති වෙන්නේ නැද්ද එහෙනම් මම නිරෝගිමත් වෙන්න ඕනේ ඇති වෙනවා. එයාට අදහසක් ඇති වෙනවා මම නිරෝගිමත් කෙනෙක් වෙන්න ඕනේ. මම ඉස්සෙල්ලම අඳුන ගන්න ඕනේ ඊට පස්සේ තමයි අදහසක තමයි මම කොහොම හරි මේකෙන් මේ රෝගය නිසා මට විශාල අනතුරක් නම් මේකෙන් මට උරුම වෙන්නේ මරණයක් වගේ භයානක තත්ත්වයක් කියලා හිතුනොත් දැනගත්තොත් වෙනවා යා හැම වැඩේම නවත්තලා තමන්ගේ නිරෝගීකම උත්සාහවත් වෙනවා. එයාට මොනවද උනත් වැඩක් නැහැ කියලා හිතන. එහෙනම් ඒ වගේ සංඥාවක් තමයි වෙනවනේ නිරෝධ සංඥා කියන්නේ. ඇයි? අපි තුල මොනවා තිබුණත් කොච්චර දේවල් තිබුණත් වෙනවනේ අපිට තියෙන රෝගී මනසක්, කෙලෙස් සහිත මනසක් නිසා. ඒක බුදුහාමුදුරු විටක දේශනා කරනවා තව ක්‍රමයකට මේ නිරෝධ සංඥාව තමයි කියන්නේ මොකද්ද? මාසේ කියනවා ඒක විටක දේශනා කරන දැනේ. කෙලෙස් සහිතව ඉඳගෙන අපිට මේ කඩුපාඩු තියාගෙන අපිට කවදාවත් වෙනවන්නේ නිරෝගී බවක් ප්‍රතිඥා කරන්න බෑ කියලා. කෙනෙකුට නිරෝගී කයක් තියෙන්න පුළුවන් කිව්වා. ලෙඩ නැති කයක් සමාජයේ තියෙන්න පුළුවන් දැන් බුදුහාම කාලේ බකුලාමුදුර වගේ ලෙඩ නැති ශරීර තිබ්බ. මේ අතරේ ඉතින් ලෙඩ බොහෝ තමයි ඒ උනාට අඩුව අය ඉන්න පුළුවන්. සසෑන දුර නිරෝගීකම කයෙන් ප්‍රතිඥා කළත් හැබැයි මනසින් එහෙම කියන්න පුළුවන්. නෑ මනසේ බොහෝ අඩුපාඩු. ගොඩාක් දේවල් දුක් විඳිනවා. ගොඩක් දේවල් එක්ක පීඩාකාරී ජීවිත ගත කරනවා. අකීර්තිකර ජීවිත ගත කරනවා. පුංචි දෙයට සැලෙනවා, දුක් වෙනවා, අඬනවා, කම්පා වෙනවා. නිතරම නොසෑහිච්ච ගතියකින් ජීවත් වෙන ස්වභාවයක් මනසත් එක්ක තිබුණේ කෙලෙස් සිත කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරේ දේශනා කරන විදිහක නිසා අදිස්ථාන කරන්නලු. මොකද මම කොහොම හරි සපවත් වෙනවා නිරෝගී හිතක් හදාගන්න කියලා. සපවත් මනසක් හදාන සුසුකම් මත ජීවාමි. මම සපවත් වන්නේ ලෝකී ආතුරේසු මිනිස්සුසු ළඩ වෙච්ච මිනිස්සු ඉන්නේ කොහොමද කයින් මේ බුදුහාම කියන්නේ හිතේ. මානසික රෝග. හිතෙන් අඩුපාඩු. රාග දේශ මොහාදී නිසා මදමානී විෂාකෝල ආදී බොහෝ පක්ලේශ දරු. බොහෝ දුක් කනෝට තමයි පංච උපාදානස්කන්ධ දුක කිව්වේ. ලෝකයට අයිති අරමුණු නිසා මේ හිතේ ඇති වෙන අපිරිසිදු වෙන ස්වභාවය. ඒක තින්නවනේ බාහිර ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපි දුර දින ප්‍රශ්නයක්. අපි අරමුණු ගන්නකොට ඒ වචන නිසා අපේ හිත හොඳ නරක වෙන්න පුළුවන්. ඒ වචන හැබැයි අපේ හිත පෙරලනවා ඒවට. දුකට භාජනය වෙනවා. ඉතින් අපි දුකසේ වාසය කරන වෙනවා. අනුගේ වචන නිසා අනුන්ගේ කියපු දෙයක් නිසා, එහෙම දැක්ක නිසා, දෙයක් නිසා මේ ආදි වශයෙන් මේ අහන දකින දේවල් පිළිබඳව ඇති වෙන අපේ උපාදාන ධර්මයේ තමයි පංච උපාදාන ස්කන්ධ දුක කියන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහෙනම් මේ නිරෝධ සංඥාව කියන්නේ මොකක්ද? බලන්න. මේ වචන මම මාතෘකා කරපු කොහොමද මේ නිරෝධ සංඥා වඩන්නේ? ඒකද කියනවා හිතන්නලු. මොකද හේතං සන්තං හේතං පනිතං. මෙන්න මේ කියන පීඩාකාරී ගති නැති සංසිඳිච්ච සුවපත් වෙච්ච ත්‍රිදර ස්වභාවයක් තියෙනවා කියලා හිතනවා. තියෙනවා. ඒක බුදුහාමුදුරුවෝ හොයලා අපිට දයාද කරපු නිර්වාණය ගැන එක තමයි. අවබෝධ කර හැකි අවබෝධ කර ගන්න පුළුවන් ප්‍රණීතතර තත්ත්වයක් හොයලා දිර තියෙනවා. ඒ කියන්නේ සංසාර ගමනක ප්‍රමාණගත කිරීම කළා. ඒ කියන්නේ හිතන්න මොකද ඒතං සංතං එම සාන්ත දෙයක් තියෙනවා සාන්ත සෝය. ඒකම් පන්ත ඒක අති ප්‍රණීත උදයක්. යදිදං සබ්බ සංඛාර සමතෝ සියලුම මේ සංස්කාර ධර්මයන් කියලා යමක් තියෙනවා නම් හේතුප්‍රත්‍යයෙන් හටගත්ත අපි ඒක සාකච්ඡා කරමු. ඒ හැම දෙම සමතෝ සමනය කරන දෙයක්. සබ්බෝපදීපට්ඨනිසග්ග කියන්නේ සියලු මර දැවෙන පිච්චෙන කෙලෙස් කති තියනොද ඔක්කොම දුරු කරන ස්වභාවය තියෙනවනම් තණ්හාක්කය යම් තෘෂ්ණාව දුකට මුල් වෙච්ච තෘෂ්ණාවක් තියෙනවනම් ඒ සියල්ලත් නිරෝධය කරපු සාන්ත ප්‍රණීත ධර්මයක් තියෙනවනම් අන්න ඒ පිළිබඳව මා තුළ පින්වත්නි බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒක තේරුම් මොකක්ද? එහෙනම් මම මේ මේක අදහස් කරන්න තියෙනවා මම හැමදාම මේවත් එක දුක් පීඩා විඳ විඳ දුක් වේවි ඉන්න ඕනේ නෑ මේ සාන්ත ප්‍රණීත ස්වභාවය බුදුරජාණන් වහන්සේ අමාරුවෙන් හොයලා දේශනා කළා අපිට දායාද කරලා තිනවා මම අන්න ඒක ලබන්න කියලා. ඒකට සංඥාවක් ඇති කරගන්නවා. අදහසක් ඇති කරගන්න කොහොමද මම එතෙන්ට එන්නේ කියලා. අන්නේ ක්‍රමවේදය තමයි අපි මේ ධර්ම දේශනාවේ සාකච්ඡා කරන්න මහන්සි ගන්නේ. ප්‍රායෝගික වශයෙන් අදට ගැලපෙන විදිහට. පින්වනි, තාම ලොකු දුර ගමනක් යන්න තියෙන කෙනෙකුට ලොකු ඉලක්කයකට යන්න තියෙන කෙනෙකුට පුංචි පුංචි දේවල් පවා ලොකු ප්‍රයෝජනයක් ඒ ගමනට. දැන් අපි නෝ වෛද්‍ය ශිෂ්‍යයෙක්. එයා ඉලක්කයක් තියෙන වෛද්‍යවරයෙක් වෙන්න. ඒතර එයා ඒකට හැම කරන අධ්‍යයනයක් හැම පාඨමාලාවක්ම ටික ටික ටික ටික උපකාර වෙලා එයා වෛද්‍ය ශිෂ්‍යයෙක් ඇති වෙනවනේ. උතර දවස් ගානේ මොකද එයා කරන්නේ? අර කුඩා කුඩා පාඩම් පාඩම් මේ කොටස් වලින් එයා සම්නාසන්නත් වෙමින් එයා අර ලොකු ඉලක්කයකට යන්න අවශ්‍ය කරන කාරණා වලින් සම්බන්ධ වෙනවා. එහෙනම් මේ කිහිල්ල ක්‍රමානුකූලව අයිතිවරයෙක්ස් වෙනවනේ. ඒක එක දවසකින් නෑ, දෙදවසකින් නෑ. අවුරුදු ගානකින් එතෙන්ට යනවා. එහෙනම් පින්වන්නේ නිර්වාණ අවබෝධය පිළිබඳ සංඥාවක් තියෙනවා. ඒතකොට ඒක එක ගමනටම ගිහිල්ලා හදිසිය පැමිණෙන එකක් නෙමෙයි. ඒක අපි අදින පොඩ පොඩ පොඩ පොඩ මේ නිර්වාණ සංඥාවක් ඇති කරගෙන වඩන්න ඕන දෙයක්. භාවිත කරන්න ඕන දෙයක්. අපි පුංචි දින්කමක් කළත් ඒකේ තියෙනවා ඒකෙන් අපි සතුට වෙනවා නේද මම මේකට යම් කොටසක් අද කරගත්තා. දැන් මේ ධර්ම දේශනාවට අනුකම් දෙන අය මේකට යෙදිච්ච අය මේ වෙලාවේ ලබනවා නම් ලබන්නේ පින්වන්නේ නිර්ආමිෂ සෝයාවක්. නිර්වාණය පිළිබඳ සංඥාවක් අදහසක් ඒකට අවශ්‍ය කරන අපි දැන් මේ වත් පිළිවෙත් තුළ යෙදුන වතාවත් තුළ යෙදුන සේ සමාදන් වුණා. දැන් මේ තුළ අපි යම් වීර්යයක් යොදවන උත්සාහයක් යොදවන එහෙනම් මේකේ ප්‍රායෝගික පැත්තක් තමයි මේ නිර්වාණ සංඥාව වැඩි වීම. එහෙනම් අපි මේ සංඥාව වඩමින් ඒකට අවශ්‍ය කාරණා කාරණා වලින් සන්නහන් සම්බන්ධ වෙනවා. රෝගය හඳුන ගන්නවා. එතකොට පින්වන්නේ බුදුරජාණන් වහන්සේලා මේ සඳහා දේශනා කරපු යම් යම් දේශනාවල තියෙන උන්වහන්සේලා නිසා දේශනා කරන්නේ මේක සරල කරලා දේශනා කරනවා. ගැඹුරු කරලා කියන්නේ කොතනකවත් පින්වන්නේ. සමහර දේශනාවල හරි පුදුමයි උන්වහන්සේලා දේශනාවල කියන්නේ කොහොමද? මහණෙනි මම මේ නිවන මුලින්ම දේශනා කරන්නේ නැහැ කියනවා. ආධිකානේ ආධික්‍රියේනේව අඤ්ඤාරාධන වදාමි. පටන් ගන්නතන මේ නිවනක් ගැන මම කියන්නේ අපිචපන අනුකුබ්බ කීරියා අනුකුබ්බ ශික්ඛාන කුබ්බරටි පද. මානසික කියන්නේ මේ ක්‍රමානුකූලව මේකට වඩන ක්‍රමයක්. නොගැඹුරු තැනින් සරල තැනින් පටන් අරගෙන ඉදිරියට යන ගමනක් වෙනවා. බලන්න කොච්චර එනම් ප්‍රායෝගිකද කියලා අපි අතරින්ට බෑ කියලා මේ ශාසනය දැන් විජහ ශාසනය අපි හිතුවොත් නිවන් අවබෝධ කරන්න බෑ. දැන් සෝතාපන්න වෙන්න බෑ බැරි කාලයක්. ඒක නිසා අපි වෙන වෙන දේවල් කරන්න ඕනකොත් ඒක සම්පූර්ණ වැරදි අදහස. එතන බුදුචාන් වහන්සේලා ඒකට තව දිනන ක්‍රම වේද කියපු දැන් උන්වහන්සේ දේශනා කරන සමහර තැන්වල මහණෙනි ඔබ මහන්සි ගන්න. ඔබ නිර්වාණ සංඥාව වඩන මේ නිරෝධ සංඥාව වඩන ශ්‍රාවකයෙක් කියලා ඔබ මහන්සියක් ගන්න මොනවා පිළිබඳවද? උන්වහන්සේ කියනවා පටිගේම නැත්නම් තරහ යන ගතිය දුරු කර ගන්නවා හන්සි ගන්න. අපි දවස් දවස් ගන්න දේවල් වලට කේන්ති ගන්නවා කියන්නේ. නේද තරහ ගන්න. ටික ටික ඒක හදා ගන්න. එහෙමයි බුදුහාමුදුරු මේක දේශනා කරනකොට කොච්චර ලස්සනයිද බලන්න. උන්වහන්සේ දේශනා කරනවා ඔබ තරහ ගන්න ස්වභාවය දුරු කරගන්න මහන්සිය. එහෙමම තරහ ගන්න. එහෙම බලමින් හිතමින් ඒ ඒ දේවල් වල ස්වභාවය ඒවා හොඳට තේරුම් අරගෙන අර කිවි අනිච්ච සංඥා අනත් සංඥා වශයෙන් නේද? මේක දැන්නත් නැති වෙලා ගිය එකක්. දැන් මේක මම අල්ලගෙන දුක් විඳිනවද නෑ? අතේ අතහරින්නකොට. ඒවත් එක්ක ඉතු කරගෙන තරහ ගන්නේ නෑ. එතන මම මෛත්‍රිය හදාගන්න තරහ ගත්තොත් මට පාඩු. ඒ නිසා මම මේක මගේ කියලා ගන්නෑ. ඒක සම්මුතිය මට අයිති දෙයක් නිසා මගේ හිත නරක වුණා වෙන නිසා පරමාර්ථ වශයෙන් ගත්තාම ඒක මේ මගේ කියන උපාදානය කරන්න දෙයක් නෑ. ආදි වශයෙන් මේ ක්‍රමවේද භාවිතා කරන කොහොම හරි මේ තරහ යන ගතිය අඩු කරගන්න කියනවා. එතකොට මොකද වෙන්නේ? මෛත්‍රිය කරසිනා. දර දවස් දවස් ගානේ ඉඳනකොට තරහ යන වාර ගන්න අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා වෙන තරහා ගිහිපු දවසක්වත් මතක නැති කාරණට මෛත්‍රී සරස් වෙනවා. දැන් එතකොට උන්වහන්සේ දේශනා කරන ඔහොම පුරුදු කරලා පුරුදු කරලා කොහොම හරි මහන්සි ගන්න කියන පටිගය දුරු කරගන්න. දරුපුත්‍රයන් වහන්සේ දේශනා කරන මහණෙනි වුණොත් මම අනාගාමී ඵලයට සහතික වෙනවා. ඒ කියන්නේ ඔබට අනාගාමී වෙන්න පුළුවන්. දැන් එනවා කියන නිවන ඇහිරිලා තියෙන කොතනද? කොතනින්ද තියෙන්නේ? ඒ අනුපාත නිසා. ඒ කියන්නේ අපි හිර වෙලා ඉන්න තිබෙන විකලස් ගති නිසා. උපාදාන ධර්ම නිසා අල්ලගෙන තියෙන දේවල් ඒවා පිටුමාදී යථා ස්වභාවය නොදන්න නිසා කියුවේ ඇලියදී කැටි කැටි මේ ලෝකේ අරමුණු දන්නේ නැතුව මගේ ඉලක්කයන් දන්නේ නැතුව මම ඒව කිසිල වෙලා ගමන ඇහිලා තියෙන ඉස්සරහට යන්න දෙරුවා ඉතින් ඒක නිසා මම හිතනවා විතරම ඇයි මම ජීවිතේ එක තැන වෙන්නේ. හරියට මම එක තැන පල් වෙන දෙයක් වගේ නේ. අපි ජීවිතේ මේ කැරකි කැරකි ඉන්න පින්වන්නේ එකම දුක් රාමුව. චුට්ටක් මේකෙන් ඉස්සරහට යන අදහසක් ඇති වෙන්නේ නිරෝධ සංඥාවක් ඇති වෙන්නේ නැහැ නේද? හුඟක් විට. එහෙනම් මට දැන් මේ කාලය මොකද මේ මම මේක නැගී ඉන්න ඕනේ මගේ මේ ජීවිතේ අරමුණ මේකම නෙමෙයි. සමග මේ ජීවිත අරමුණක් තියෙනවා ඊට වඩා ලොකු ඉලක්කයක් තියෙනවනේ. මට ඊට වඩා ආයෙත් ලොකු ගමනක් තියෙනෝනේ. ඒ ගමන පැහැදිලි කරලා ඒක එලිදරව් කරලා මේ මාර්ගය විවෘත කරලා දොර ඇරලා දීපු යුගයක් තමයි පින්නෝනේ මේ බුදුරවන් බුදුරජාන් වහන්සේ පහළ වෙලා. චතුරාර්ය සත්‍ය ධර්මයක් දේශනා කළා කියන්නේ අන්න ඒකයි. උන්වහන්සේලා ලෝකෙට පහළලා දේශනා කරන්නේත් එහෙමනේ. යේ සෝතවන්තෝ පමුච්චර් සද්දම් ලෝකෙට බුදුවරු පහළලා ආරාධනාවක් කරනවලු. මොකද කන් තියෙන මිනිස්සු සද්ධා උදත්වා කියලා. මේක ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙන දැන් මේ ධර්ම මාර්ගයට බහැල ජීවිතය ලබන්න පුළුවන් ලොකුම ලාභය ප්‍රතිලාභය ලැබෙමින් ඉහළ මිලක්කේ කරා ගමන් කරන්නට තමාතුළු ලොකු අභිලාෂයක් ලොකු හැඟීමක් ඇති කරගත යුතුයි කියන එක. ඒකට තමයි මේ නිරෝධ සංඥාව කියලා කියන්නේ. මම හිතනවා මේ නිරෝධ සංඥා පිළිබඳ යම් කිසි අදහසක් මේ පින්න අපේ පින්නතුන්ට ඇති වෙන්නේ නැති කියලා. දැන් අපි දැන් බලමු තවදුරටත් මේක කොහොමද ප්‍රායෝගික කරගන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ නිර්වාණය සුගම කරලා සරල කරලා මේ ප්‍රායෝගිකව වඩන්න පුළුවන් දෙයක් හැටියට මේ දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ උන්වහන්සේ පින්වන්නේ දේශනා කරනවා අවබෝධ කරගන්න කෘත්‍ය හතරක්, වැඩ හතරක් කරන්න කියලා. ඒක කොටස් හතරකට බෙදලා තියෙනවානේ. දැන් මේක හරියට කියනවා නම් අර රෝගයක් සම්බන්ධ ඒ කාරණාවක් වගේ දැන් මම කිව්වේ මොකද මේ ප්‍රශ්නේ එතකොට මේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පෙන්වන්නේ මේ දුක කියන එක. අපි මේ වර්තමානයේ අත්විඳින දුක. වර්තමානයේ අත්විඳින දුක. එතකොට මොකද්ද මේ වර්තමානයේ අපි අත්විඳින දුක? උපත් දුකක් තියෙනවා. වයසට යෑමේ දුක තියෙනවා. ලෙඩ වීමේ දුක තියෙනවා. පියායකින් අපි ඈත් වෙලා ඉන්නකොට අපිට දුක් ප්‍රශ්නයක් තියෙනවා. ඒව බාහිර ඕලාරික දුක් එක කාටවත් පැහැදිලි ඊට වඩා සියුම් දුකක් තියෙන එක තමයි පංච උපාදානස්කන්ධ දුක්ඛ මොකද මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ මේ ඇස නිසා පංච උපාදානස්කන්ධයක් ඇති වෙනවා ඒ කියන්නේ දැක්ක දැක්කම යමක් අපිට ඒ පිළිබඳ දැනීමක් ඇති වෙනවා දැනීම ඇති වෙලා ඒක නිසා ඇලෙනවා ඇලුනම අපිට නැතුව බෑ ඉතින් දුකයි ගැටෙනවා තරහක් කියන දෙයක් අපිට දුකයි නේද? ඉතින් මෙන්න මේ විදිහට පෙන්වන්නේ අපි මේ ලෝකේ අරමුණු කරලා මානසික ස්වභාවයන් සකස් කරගන්න. ඒකට තමයි විඥාන සිත් කියලා කියන්නේ. ඒවත් එක්ක හිතේ ගති ඇති වෙනවා. ඒකට කියනවා චෛතසික කියලා. ඒවත් එක්ක අපි හදාගන්න ඒ සිතුවිලි ධාමයන් එක්ක පෙන්වන්නේ අපිට ඇලීම් මැදීම් ඇති වෙලා ඒ ඕනේ ඕනේ කියලා මහා කුතුහලයක්, මහා කලබලයක් මනසේ ගොඩනගෙනවා. ඒකයි බර කියන්නේ. මේවා මට නැතුවම බෑ. මේවා වලින් ඈත් වේද? අනේ මට මේවා නැති වේද කියලා මහා බයක් වගේ දෙයක් ඒක. ඒක තමයි අපි හදාගන්නේ. අපි කොටින් ඒක කිව්වොත් ඒක තමයි මේ දූ දරුවන් පිළිබඳ ලෝකේ ව්‍යාපාරික ලෝකේ අපි හදාගත්ත සමාජ වටපිටාව මේ වගේ කොටක් ඒවා. ඔක තමයි පංච පාදානස්කන්ධ කිව්වේ. බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා මානසික ගති ස්වභාවයන් ඇති කරගෙන තියෙනවා. ඒවත් එක්ක ඒවා ලබන්න අපි දැන් ඒවට මහ කැමැත්තක් තියෙනවා. ඒ ඒවත් එක්ක විඳින ඒ සතුට ඒ දේවල් ළඟා කරගෙන ලබන කෙලෙස් මේ වශයෙන් ඇති වෙන මේ සතුට මේවට කියන්නේ ආමිෂ සතුට කියලා. ඒ දේවල් පිළිබඳව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛයි. ඉතින් කොටින් කොහොත ඕනෝක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ මනස නිසා වෙන මේ දුක් රැස්ස. ඉතින් පින්වත්නි බුදුහාම දේශනා කරන නිසා මෙන්න මේ දුක කියපු පළවෙනි සත්‍යය පිළිබඳ කෘත්‍යයක් දේශනා කරනවා. මේක ඇත්තට මේ වුණාට දුකයි කියලා දැනගන්න ඕනේ. මේ ලෝකේ අපි වස්තුවක් එකතු කර ගන්නවා කියලා කියන්නේ දුකක්. ඒවත් එක්ක සම්බන්ධ වෙලා වෙනස් වෙන දෙයක්, නැති වෙන දෙයක්, හැරෙන දෙයක්, නිදින දෙයක් නේද? ඕනේ අපි ඒකට ආශි කරගන්නේ. නොදන්න කම නිසා ඉතින් දුක් විඳිනවා. තව එකතු කරගන්නවා, තව දුක් එකතු කරගන්න ගන්න දුකයි. ඒවත් එක්ක අපි මානසික සතුට වෙන සතුට වෙන ඒවත් අපි හැමදාම නොලැබෙන නිසා ආයි ආයි ප්‍රාර්ථනා කරන නිසා දුකයි. ඒක සරලව තේරුම් ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධ දුක කියන්නේ මොකක්ද කියන්නේ? එතකොට මෙන්න මේ විදිහට පුදුජන භූමියේ සත්‍යය නොදන්න කම නිසා යාට කියන්නේ අසුතව පුදුජනයන් කියලා. එයා ඒකට ලොකු පංච උපාදානස්කන්ධ දුක ගොඩ ගහගන්නවා. නොදන්න කම නිසා. අර ආර්ය ඥානෙ ආර්ය දර්ශනය නැති නිසා. ඒත් ඒ අතරින්ම පෙන්වන්නේ මේ නිර්වාණ සාන්තිය අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයෝ ඒ කියන්නේ බණ අහලා ධර්මය ඉගෙනගෙන ඒ ඔස්සේ ගිහිල්ලා මේ මඟ වඩලා අවබෝධ කරගත්තා. ඉතින් ඒ අය ලෝකේ දකින්නේ නැද්ද? දකින්න. ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න කටයුතු කරනවා. දැන් ඒ අය මොකද වෙන්නේ? කටයුතු කරලා පෙන්වන්නේ ඒවත් එක්ක පංච උපාදානස්කන්ධ දුක නැතුව ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ලෝකෙ ගැන දැනගෙන ඒවා මධ්‍යස්තව දරාගෙන ඉන්න පිරිසක් අන්න අවබෝධය කියන්නේ එතෙන්ට එන්න තමයි අපිට මේ ඉලක්කයක් ඇති කරගන්න කියන්නේ. ඇයි අපිටත් එහෙම වෙන්නේ කියලා කියන්නේ. ඇයි දුක් විඳින්නේ? ක්‍රම වේද දන්නේ නැහැ. එහෙම ශ්‍රාවකව බුදුහාමුදුරුවෝ ආදර්ශ දීලා කියලා තියෙනවා. අර බුදුහාමුදුරුවෝ කාලේ නන්ද මහතා ඒ වගේම බන්දුල මල්ලිකා විසාකා වගේ අය හ්ම් චේත ගෘහපති වගේ අය මේ ලෝකෙ හිටියයි කියන්නේ ඒ වගේ ජීවිත ගත කරගෙන ගිහි ශ්‍රාවකව බව කර්මාන්ත කරගෙන දුවාදරව හදාන හැබැයි වෙන්න ආශ්චර්යවත්. අර සාමාන්‍ය ලෝකයා කම්පා වෙලා අඬනතම අඬන්නේ. දැන් නන්ද මාතාව ගැන කියනවා එයාගේ පුතා රජුරුව අරන් ගිහිල්ලා ඉස්ස ගහලා මරනවා මේ අම්මත් එක්ක ඉස්සර අම්මා ඉන්න තැනම මරලා දානවා. ඉතින් බුදුහාමුදුරේ ඉස්සරහා ඇයිගේ ආශ්චර්ය කර්ම ගැන කියනකොට කියනවා ස්වාමීනි මම කම්පා වුණේ හිතේ වෙලා. මම හැදුවේනේ. ඇයි? මම දැනගෙන හිටිය දෙයක් මොකක්ද? දරුවා කියන්නේ සම්මුතිය මම වුණාට පරමාර්ථය මට අයිති නෑ. ඒක නිසා මට ඒක නවත්තන්න බැරි බව මම දැනගෙන හිටියේ. ඒ නිසා මම ධර්මතා අවබෝධ කරගෙන ධර්මතා කෙරෙහි සංවේගවත් වෙලා ධර්මයේ දකිනින් කලකිරුණා. තවදුරටත් බලන්න කොච්චර වටිනවද කියලා. එහෙනම් හැබැයි ආර්ය ශ්‍රාවකයෝ ප්‍රශ්න අවබෝධයට නිමිත්තක් කරගන්නවා වෙනවා අන්න බලන්න. දැන් අපි ආව ප්‍රශ්නයක් උනේ. සාමාන්‍ය ලෝකෙ මේ සංඥාව නැති කෙනා මොකද වෙන්නේ? එයා ප්‍රශ්නයක් වුණාම තව ප්‍රශ්න ගොඩකට කාරණාවක් කරගන්න එක ප්‍රශ්නය. නිරෝධ සංඥාව තියෙන කියලා එන්නේ හිතන්නේ. එයා බලන්නේ මේක මට හරිය වටිනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ කියපු දුක. නම් දරුවාගෙන් නම් දුක මට එන්නේ. ඇයි ඒක? ආදීනව පස්සනාවක් කරගන්න මේක තමයි මේ ආදීනව දකින්න කියලා කියන්නේ. මේකෙන් එන ලැබුණා සැපයක් ටිකයි දුක් ගොඩාක් එන මේක මොකද මට නිවන් දොරක් ඇයි අවබෝධයට යන කලගිරෙන්න. තව දුරටත් මේ වගේ දුක් සසරටත් නොගන්න මේ ජීවිතයටත් නොගන්න මේකට මට කලකිරි මිදෙන්න අනුබලන්න. දැන් බුදුරජාණන් වහන්සේ කාලෙත් පින්වත්නි දැන් ওই පාඨාචාරා කිසා ගෝතමී වගේ අය මොකද උනේ දරුවෝ නැති වෙලා ප්‍රශ්න නැති වෙලා දුක් ගොඩාක් ඇති වෙනකොට හොයාගෙන ගියා මට අනේ සැනසීමක් නැහැ නේ කියලා. අනිහිකන් මේ නිරෝධ සංඥාව නේද? යාට ඕනේ මොකද සැනසීමක්. නිවීමක් නේද හොයාගෙන ගියේ. දැන් හොයන්නත් ඕන අපි නිවීමක් සැනසීමක්. ඒක තමයි නිරෝධ සංඥාව කියන්නේ. හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ මොන කියනවා? බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. එතකොට මොකද වුනේ? අර ගැටෙන අරමුණු ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව නිදහසේ අතාරින්න පුළුවන්. කීසා ගෞතමීට තේරුම් ගන්න බැරි වුණා දරුවා නැති වෙලා මට මොකද්ද මේ වුනේ කියලා. මලකුණක් අරගෙන ගියා අවිසි කරන්න බෑ. ඒ තරම් පුත්‍ර සංඥාව වුණා. අන්න බලන්න. දරු සංඥාව නිසානේ අතාරින්න බැරි වුණා අම්මට දරුවා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා මම සනීප කරලා දෙන්නම්. ඔබ අබ්බ කියන්නේ නොමල ගෙදරකින් කියලා. ඉතින් නොමලස් પરම්පරාවක් මැරිච්ච නැතිය ඉන්න පරපුරක් එහෙම ගියක් කොහෙවත් නැහැ. හරි තේරුණා නේද? මේක මට විතරක් නෙමෙයි. දැන් අපිට ප්‍රශ්නයක් වුණා නම් මේක මට විතරයි කියලා. එන්න බලන්න. හරි තේරුණා? මේක අපි කාටවත් පොදු දෙයක්. මේක වෙන ඈත් කරන්න බැරි දෙයක්. ඉතින් ඇයි? මේ දීම පින්වත්නි අර වැරදි සංඥාව නිදහස් වෙලා ගියා. ඇයට ඇති වුණ සංඥාවක් මොකක්ද? මේ සියලු ලෝකෙටම නොයැලෙන සංඥාවක්. මේකේ තියෙන එක සබ්බ ලෝකේ අනුබිරත සංඥා කියලා එකක්. නම් ලෝකේ කියන්නේ දුක උපදනක් නම් මේ ලෝකෙම මට නිදහස් වෙන්න කොච්චර සාන්තයිද කොච්චර ප්‍රණීතද අන්න ඔය හැලහැප්පිලි කිසිම දෙයක් නැති දෙයක් පිළිබඳ සංඥාවක් මේ ටික ටික එන්නේ බලන්න අර සරල දැනින් එල්ල ගැඹුරට යන හැටි මේක විකවා ඒතන් සාන්තං ඒතන් පණීතං එස්පේ සබ්බ සංඛාර සමතෝ මේ දුක්ඛයෙන් අටගත් සංඛාර සියරම නිරෝධය කරනවා. සප්පු උපදීපට්ඨිසා ගෝ ඇලීම් ගැටීම් ඒ කිසිම දෙයක් නැති ලෝකයක් වෙන්න. තණ්හාව කියලා දුක හට ගන්න හේතුවක් කියලා සියල්ල බැහැර කරගමු. නිරෝධයක් තියෙනවා නම් ඒක සාන්තයි ප්‍රේණිකානේ මට ඊමතට ගින්න පුළුවන්. ඈ කිසිම දෙයක් එක හැප්පෙන්නේ නැති කිසිම දෙයක් එක තරහ ගන්න නැති කිසිම දුකක් කියලා ගෑවිලාවක් නැතිද? රිදෙනවා කියලා කිසිම දෙයක් නැති. නේද? අන්න ඔකට කියන්නේ පෙන්වන්නේ අසංකත ධාතු නිබ්බාණං කියලා. ඒක ආයි වෙනස් වෙන්නේම නැහැ. අපිට හම් වෙන ඔක්කොම වෙනස් වෙනවා නේ. දරුවෝ වෙනස් වෙනවා. ස්වාමි භාර්යාව වෙනස් වෙනවා. මගේ ශරීරය වෙනස් වෙනවා. ඒවල් දරවල් වෙනස් වෙනවා. ඒ නිසා තමයි ඒවට සංස්කාර කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තම හේතු වෙනස් වෙනකොට වෙනස් වෙ වෙනස් වෙ යනවා. කැඩෙනවා, බිඳෙනවා. ඒක තමයි ලක්ෂණ. ඒක නිසා අපි ඒවත් එක්ක දුකට භාජනය වෙනවා. ඒවත් එක්කම ජීවිතය කරගත්තම නේද? දරුවෝ තමන්ගේ ජීවිතය වගේ වුණා නම් අර සමාජ ලෝකේ උපාදානෙ වුණා. ඒව වෙනස් වෙනකොට මොකද වෙන්නේ? තමන් දුකට භාජනය. එහෙනම් ඔක දැනගෙන කිනවා කියවගෙන කලකිරලා ඊට වඩා වෙනස් නොවන දෙයක් හොයාගෙන යන ශ්‍රාවකයාට මුණ ගැහෙනවා මේ සාන්ත ප්‍රණීතතර උසභාවය. ඒකයි වේතං සාන්තං ඒතං පනීතං මේ සාන්තව සුඛතර ස්වභාවයක්. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. ඇයි හේතුව? ඒක සකස් වෙච්ච සංයුතිය කියනවානේ ලෝකෙටයි දෙයක් නෙමෙයි. එහෙනම් බාහිර දේවල් හැදී ලෝකෙටයි දේවල් සුද්දාස්තික රූප පටවියාකු දේවල් ඒවා හැදුනේ වෙන වෙන අමුද්‍රව්‍ය වලින්. නේද? කර්මයට අයිති කොටස, ස්වභාව ධර්මයට අයිති කොටස. ඉතින් අපි අනුන්ගේව අපේ කරගෙන දුක් වෙනවා. එහෙනම් දරුවා මගේ නෙවෙන්නේ. ඒක යාට අයිති කර්ම ශක්තිය නිසා ස්වභාව ධර්ම රීතියට එක්ක ලෝකෙත් එක්ක හැදෙනවා වැඩෙනවා ආහාර වලින් හැදෙනවා නේද එයාගේ හිත නිසා ඒක පොයින්ටි ඒ කාටවත් අයිති නැති ප්‍රති එයාටවත් අයිති නැති දෙයක් එයාටවත් පාලනය කරන්න බැරි හිතක් එයාටවත් පාලනය කරන්න බැරි කයක් මටවත් පාලනය කරන්න බැරි මගේ කය මගේ මම මගේ කියලා ගන්නවා නම් වෙනන්නේ මටත් අයිති නැහැ ඒක මම කොහොමද දරුවෙක් පිළිබඳව හිතන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ විටින් විට අහන්නේ ඒකනේ අතයි අත්ව නැති උඹට උඹවත් නැතුව කෙසේනම් දරුවෝද නේද කුතෝ කුත්තා කුතෝ දන එහෙනම් පින්වන්නේ මේ නිර්වාණ සංඥාව කියන්නේ නිරෝ සංඥාව කියන්නේ මොකද අන්න ඔය ඕවා කිසිවක් නැති ඒතං සංතමයෙන් කම්පණීතං යද්දං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණ කියලා එහෙනම් තියෙනවානේ සෝතාපන්න භාවය කියන එක, සකදාගාමි භාවය කියන එක, අනාගාමි භාවය කියන්නේ අරිහත් භාවය කියලා කියන පියවර හතරකින් ටික ටික පිළිවෙලින් පිළිවෙලට පිළිවෙලට මේ කෙලෙස් ගැට මේ දසවාඤ්ඤෝජන ධර්ම දුරු කරමින් හිත ඒ වගේ නිදහස් කරගෙන ඒ ශාන්තිය කරා යන ප්‍රණීත ධර්මාර්ගය. එහෙනම් අපි පටන් ගන්න ඕනේ ඒ තරම් දිග ගැඹුරු තැනින්, සරල තැනින්. අපි පටන් ගන්නවා සද්ධාවෙන්. අන්නක අපි අද දවසේ ශ්‍රද්ධාව ටිකක් හරි වඩා ගන්න මට සතුටු වෙන්න පුළුවන්. එයි මම නිර්වාණය දිශාවට මේ ගමන් කරනවා. ඔබ වචනේ හදා ගන්න මහන්සි ගන්න, සීලය හදා ගන්න මහන්සි ගන්න. එතකොට සතුටුයි. එයි මම අද බැරි දෙයක් කළා මේ ලෝකේ අමාරු දෙයක්. හරිද? මේ බොරු කියන ලෝකෙ මම බොරුවක් නොකිය ඉන්න මහන්සි ගත්තා. සීලයෙන් සංවර වුණා. හිත හදාගත්තා, හිත වැඩුවා. හොඳ අරමුණ වල කුසල් අරමුණ වල එනක් ගමන් කරනවා පියවරක් හරි. කොහෙද? අර සාන්ත ගමනට. සාන්දතරේ ප්‍රවරතර බුදු ඥානවන්තයි සාන්ද ප්‍රණීත කියපු අර ඔය හැල හැපිලි කිසිවක් නැහැ. මේ ලෝකේ අපි කරකිරන ඕනේ කොච්චර පින්වන්නේ ප්‍රශ්න හැල හැපිලි කොච්චර අසාධාරණකම් වගින් ගහන් වෙචතන මේ කොච්චර අකටනේ ඉතින් ඔගොල්ලෝ ගැන කලකිරීම සාර්ථකයි ඒ සාන්තිය උදා කරගත්තේ නිසා. ඊට කුණ්ඩල කේසි චරිත බලන්න. ඒ කලකිරීම මොනවද? කුඩල කිසි දවසක් දැක්කා මල් මාලා දාලා වද බෙර ගසමින් වැරදි කරපු හොරෙක් මරණයට අරන් යනවා. ඒක අදහසක් ඇතුණා. මෙයාට ස්වාමි සංඥාවක් ඉන්න තම මෙයා ස්වාමිය කරගන්න ඕනි කියලා එයා කෙරේ යම් කිසි අර බැඳීමක් ඇති වුණා. මේ කවදාවත් දැකම නැති මිනිස්සුයෙකුට සිටුදුවා. ඉතින් අම්මා තාත්තට කිව්වා මට ඒක කොහොම හරි මෙයාව ස්වාමිය කරගන්න ඕන නැත්නම් මම වැඩක් නැහැ මගේ ජීවිතේ මැරෙනවා කියලා. ඉතින් අය මුදල් ගියදන් කම හොරාව බේරගත්තා. මේ ජීවිත දුවට විවාහ කරලා දුන්නා. ඉතින් මේ දෙන යුග ජීවිතයක් ගත කළා. ටික කලයි හිටිය අර සොරාණි අසත්පුරුෂයන්. හැර හැංගීමක් ඇතුළම මේ සිටුදුව ගහන්න ආභරණාදී ගාත අරගන්න මේ ඝාතනය කළ බොරුවක් කියලා කඳු මුදුරකට කියන බාරයක් ඔප්පු කරන විශ්ින් ගිරිල්ලා මරලා දාන්න ඕනේ කියන දැනගත තැන මේ කාන්තාව මොකද කරේ උපක්‍රමශීලීව මේ මිනිස්සු ගයෙන් පල්ලහට පෙරලලා දාලා ජීවිතේ බේරගත්තා. හැබැයි කලකිරුණා. කොච්චර මේ ලෝක අසත් මේ මානසික ජීවිතේ දෙයලා දිර ඔච්චර කරා මාව ඝාතනය කරන්නේ කලකිරුණ. අනික තමයි සංස්කාරයන්හි කලකිරෙනවා කියන්නේ දුකේ කලකිරෙනවා. සමන්ට අත්දැකීමක් ආවොත් එතන පින්නෝනේ කලකිරෙනවා. ඒක තමයි නිවන් දොර කියන්නේ. එහෙනම් ප්‍රශ්නයක් වෙන්නේ නරකද? හොඳකට. ඇයි මේ වයිපා ගන්න? හැබැයි ඒක පාවෙන්න තිබුණේ ඝට්ටනයක් වෙන්නේ නැහැ. ඒක අවබෝධය පිළිබඳ ධර්මයත් එක්කන ප්‍රඥාවෙන් පහළ වෙන කලකිරීමක් වෙනවා. අන්න ඒකට බුදුහාමුදුරුවෝ දුක්ඛේ නිබ්බින්දටි කියලා. දුක පිළිබඳ කලකිරෙන්න කිව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර අල්ලගත්තු දේවල් අඩු වෙනවා. ඒ දුරු වෙන්නේ තණ්හාව. ඒතර තණ්හාව එන්නේ එන්නේ ටික ටික ටික ටික දුරු වෙන්න පටන් ගන්නවා. ඒක තේරුම් ගන්න. අපි මේ අල්ලගත්තු ලෝකෙ අපි දිහිලා යනවා ටික ටික. එතකොට යාළ මොනවා කරත් අපිට කිසිම දුකක් නැහැ. හරිම සතුටින් ඉන්න පුළුවන්. දැන් නම් සතුටින් ඉන්න පුළුවන්. අකටයුතුකම් කරන්නේ. අසාධාරණකම් කරන්නේ. අපි නේද කම්පා වෙන්නේ. අන්න අර නන්ද මාතාවගේ හිත එහෙම එකක් වුණානේ. ඒ නිසා දුක්ුනේ නැහනේ. පුතෙක් පැහැර ගන්න තැනදී වුණා ජීවිතේ පැහැරගත්තම කම්පාවනවන හිතක් හදාන කොච්චර දක්ෂික කරනවද නම් මේ සාසනය. අර බන්දුල මානිකා වගේ අම්මලා දරුවෝ 32 දෙනෙක් එකතැන මේ ගිහිල්ලා ඉන්නවානේ හඬන්නේ නැතුව. බුද්ධ උපස්ථාන සංඝෝපස්ථාන කරලා තියෙන දාන දුන්න කියන්නේ ඒ පරිදි ඇවිල්ලා. ඒක දරාගත අවබෝධයෙන් කටයුතු කළයි හේතුව. හිතුවා නිතර මේ සංස්කාර වෙනස් වෙන මේ සංඥාවල් වඩලා තිබුණ. ඊට වඩා මම උතුම් දෙයකට ළඟා වෙලා තියෙන ඒ තමයි සාන්තතර ප්‍රණීතතර ඒවත් එක අඩන්නේ නැති වැළපෙන්නේ නැති මේ මානසික தත්ත්වය වෙනවා. මේක මනසින් ස්පර්ශ කරන දෙයක්. එහෙනම් මේ අපි කතා කළේ බාහිර ලෝකයෙන් උදා කරගන්න බැරි. අපි වැඩුවොත් වඩලා මානසිකව අපිට පැමිණ ගැතිය යුතු උත්තරීතර තත්ත්වයක්. මේ රූපය කොහොම නැති වෙනවා? හැම දෙයක්ම නැති වුණා. මානසික තෘප්තිමත් වෙලා. මානසික සත්‍යාත්ති නෙමෙයි. ඒ ගත කරන ඒ ඉහළ තත්ත්වයක තමයි අර බුදුරජාණන් වහන්සේලා පින්නේ. මෙයාට තව කරන්න දෙයක් නැහැ කියලා නේද කවුද රහතන් වහන්සේ. එහෙනම් එතෙන්ට යන්න අපි අද ඉඳන් වැඩ පිළිවෙලක් පටන් ගන්න තමයි මේ නිරෝධ සංඥා පෙන්වලා තියෙන්නේ. එහෙනම් අපි අද ඉඳන් ධර්මයෙන් සන්නහසන්නත් වෙන්න ඕනේ. සද්ධායෙන් පටන් ගන්න, සීලයෙන් ආරම්භ කරන්නට, අතහැරීම පුරුදු කරන්නට. ඒ වගේම තමන්ගේ චිත්තසංතානය තුළ වඩා ගත යුතු ඒ නිර්වාණ අවබෝධය පිණිස අවශ්‍ය කරන සීල සමාධි ප්‍රඥා ප්‍රණීතතර සීලය හොඳින් වඩා වර්ධනය කර ගන්නටත් ඒ උතුම් කමඨහ සමාධි භාවනාවට අවශ්‍ය ධර්මතාව වඩමි ප්‍රඥා භාවනාවට අවශ්‍ය ධර්මතාව වඩමි ඒ උත්තරීතර ඉහළ ධර්මයන් අවබෝධ කරගන්නට අවශ්‍ය කරන සංඥාව දිනු කරලා මේ ඉහළ නිරෝධයට අවශ්‍ය කරන ගුණ උපදවා ගන්න අපි මේ ධර්ම දේශනාව අදහස් කළ නිරෝධ සංඥාව මේ ජීවිත කාලය තුළ වඩමි ඒ ගමන සපුරාගෙන බුදුරජාණන් වහන්සේලා අපිට දායාද කළ මේ ප්‍රණීතතර ශාන්තිය ප්‍රණීතතර සුවයට පැමිණගෙන මේ ජීවිතය අපිට ළඟා කරගත ඒ උත්තරීතර පරමාර්ථය ලාභ කරන මේ සංසාර විමුක්තිය අවබෝධ කරගන්නට අපිට මේ නිරෝධ සංඥාව අපේ ජීවිතයට පිළිසරණක් වේවා පිහිටක් වේවා මේ ධර්ම කාරණා ටික ඒ සඳහා අත්ලක් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගනිමින් අධර්ම දේශනාවට දිනත කාලය හමාර වෙන නිසා ආකාසට්ඨා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු මේ ගරු චිරන් රක්칸තු මං පරන්ති සාදු සාදු ධර්මානුශාසනාව ප්‍රතු ගෞරවනීය දේශකයන් වහන්සේ ගාල්ල කොට්ටව ශ්‍රී නාග ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මනකුරේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තවතවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.